සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං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 බොහෝ දෙනාට යහපතක් සිදු කරවීමේ උතුම් අරමුණ ඇතුව මේ ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ශ්‍රවණය කරන්න බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විසිරුවා හරින්නත් කටයුතු සංවිධානය කළා. එයින් බොහෝ දෙනාට සද්ධර්මයේ දානය කරවලා ලෝක ධාතුෙහි ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානමය පුණ්‍ය කර්මයේද සම්පූර්ණ කරගන්න වාග්ය ලද පිරිසක්. ඒ සතුට සන්තෝෂයේ සියලු දෙනාම සිත්හි දරාගෙන සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්තනි අද සද්ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සඳහන් වන මහා සිංහනාද සූත්‍රයේ තථාගත බල පැහැදිලි කරන ආකාර 10 නැත්නම් තථාගත බල 10ක් තියෙනවා. ඒ බල 10 පිළිබඳව සාකච්ඡාවයි මේ දේශනා මාලාවේ සිදු කරන්නේ. මේ තථාගත බල සාකච්ඡා කරන මේ දේශනා මාලාවේ ධර්ම දේශනා තුනක් කලින් පටිගත කරපු නිසා අද තියෙන්නේ මේ මාලාවේ හතරවෙනි දේශනාව. එදා නතර කරපු තැන ඉඳලා තමයි අද දේශනාව ආරම්භ කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සතුව පවතින මේ තථාගත බල 10න් දෙවෙනි තථාගත බලය මේ දෙවෙනි තථාගත බලයේ සඳහන් කරනවා ඒ ඒ සත්වයන්ගේ කර්ම විපාක ඥානය තථාගතයන් වහන්සේ දැනගන්න හැටි. ඒ ඒ සත්වයන්ට මේ කර්මය විපාක දෙන හැටි භාග්‍යතුන් වහන්සේ දැනගත් ආකාරය අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ 16 ආකාරයකට පැහැදිලි කරනවා. ඒ ඒ සත්වයා තමන් ලබාගත් කර්මය විඳින හැටි මේ 16 ආකාරයෙන් පැහැදිලි කරනකොට එතන ඔබත් ඉන්නවා මමත් ඉන්නවා. ඒ නිසා ඒ කරුණු 16යි අපි සාකච්ඡා කරමින් සිටියේ එයින් කරුණු කීපයක් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. අද සාකච්ඡා කරන කාරණාව අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති විපත්තිං ආගම්ම විපච්ඡන්ති. එතන අපි මුලින් සාකච්ඡා කළා මේ ගති සම්පත්, ගති විපත්, උපදි සම්පත්, උපදි විපත් කියන කාරණා සාකච්ඡා කළා. මේ දේශනා මාලාවම ශ්‍රවණය කරගන්න අයට මේ කරුණු 10යිම මනාව අවබෝධ කරලා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව පිහිටවන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න තවත් ලොකු උපකාරයක් ලබන්න බොහොම බොහොම පහසුයි. ඒ නිසා මේ මෙතන සඳහන් කරන්නේ මේ ගති විපත්ති පිළිබඳව. එතකොට මොනවද ගති සම්පත් කියලා කියන්නේ? එනතර ලබාගත් උප්පත්තියේ තියෙන ශ්‍රේෂ්ඨත්වය නිසා අපි පෙර සංසාරේ කරලා තියෙන අකුසල් වලට විපාක දෙන්න බෑ. මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා ඉන්න ඔබත් මමත් බොහෝම පින් නිසා තමයි මේ ජීවිතේ ලැබුවේ. නමුත් සංසාරේ එනකොට අපි පව් කළේම නැද්ද? අපි කරපු පව් ඕන තරම් තියෙනවා. නිරයවල, പ്രേත ලෝකවල, තිරිසන් ලෝකවල, අසුර ලෝකවල ඉපදිලා අපි මේ පව් ගෙවාපු වාරත් සීමාවක් නෑ. නමුත් තවම ඉවරක් නෑ. මේ මනුස්ස ජීවිතය ලබාගත් අපි මේ වයස් සීමාවට එනකොට මේ වෙනකොටත් සංසාරේ අප්‍රමාණ කාලයක් විඳින්න පව් කරලා තියෙනවා. නමුත් ඒ පව් එකක්වත් විපාක දෙන්න හැටියක් නැහැ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ ශ්‍රේෂ්ඨ නිසා. දුර්වල වෙච්ච ගමන් ඒ පව් විපාක දෙන්න පටන් ගන්නවා. නමුත් මේ සම්පත්තිය මේ ලබාගත් ගති සම්පත්තිය නිසා මනුස්ස ජීවිතයක විපාක දෙන්න බැරි අකුසල් විපාක දෙන්නේ ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා ගති විපත්තින් ආගම්ම විපච්චතන්ති. නම් ගති විපත්තින් ආගම්ම ගති විපත්තිය නිසා විපාක ගෙන දෙන්නා වූ ඇතැම් පාප කර්මිය ඇත්තාහ කියන කාරණාව ඒ සඳහන් කළේ. ඒකට මොකද්ද මේ ගති විපත්තිය කියලා කියන්නේ? එතන සඳහන් කරනවා අපාය ගති විපත්තිය. යම්කිසි අකුසලයකින් අපායෙහි උපනොහොත් ගති සම්පත්තිය නිසා විපාක දෙමින් තිබිච්ච කුසල කර්මයන්ට විපාක දෙන්න බෑ. අපායේ ඉපදිලා විඳින්න ඕන අකුසල කර්මයන් මේ ගති සම්පත්තිය නිසා මනුෂ්‍ය ලෝකේ විපාක දෙන්නේ නෑ. අපායට ගියාට පස්සේ අපායේ දුක් විඳින සත්‍යයක් පෙර කරපු පින් පින් තියෙනවා. නමුත් නිරේ උපන්න නිසා පින් වලට විපාක දෙන්න බෑ. പ്രേත ලෝකයේ අසුර ලෝකයේ තිරිසන් ලෝකයේ උපන්න නිසා පින් වලට විපාක දෙන්න බෑ. නමුත් පින් නැතුව නැතුව නෙමෙයි. යම් දවසක සුගතියට ආපුවාම ඒ පින් ආපහු විපාක දෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා මෙතන සඳහන් කරනවා යම් කිසි අකුසලයකින් අපායෙහි උපනහොත් ගති සම්පත්තිය නිසා විපාක දීමට අසමත් තිබූ අකුසල කර්මයෝ ගති විපාක ගති විපත්තියේදී විපාක දෙන්නට පටන් ගත්තේ මේ මනුස්ස ජීවිතය නිසා විපාක නුදුන්න අකුසල් අපාය ගියහම විපාක දෙනවා. එතන විපාක දීලා විපාක දීලා අපි තිරිසං වෙනවා. තිරිසං වෙලා ආයෙත් විපාක දෙනවා. ඊළඟට අසුර වෙනවා. අසුර වෙලා ආයෙත් විපාක දෙනවා. ඊළඟට പ്രേත වෙනවා. പ്രേත වෙලා ආයෙත් විපාක දෙනවා. ඒ විපාක ඉවර නෑ ආපහු නිරේත වැටෙනවා. ආපහු නිරේ විපාක දීලා ආපහු තිරිසන් වෙනවා. ආපහු නිරේත වැටෙනවා. මේ වාගේ චක්‍රයක් වගේ අකුසල කර්මයන් විපාක දෙන්න පටන් ගත්තට පස්සේ ඒකම විපාක දෙන්න පටන් ගන්නවා. දැන් මේ ජීවිතේ ගති සම්පත්තිනේ. ඒ අකුසල් වලට විපාක දෙන්න බැරි නිසා පෙර සංසාරේ අපි තැන් තැන් වල කරලා එකතු වෙලා තියෙන කුසල්ම දැන් කුසල්ම විපාක දෙනවා. අකුසල් විපාක දෙන්න වැටුණාට පස්සේ අකුසල්ම විපාක දෙනවා. අපි පින්නතුන් අහලා ඇති අර කපිල මත්ස්‍යාගේ කතාව. මේක උදාහරණයක් හැටියට. කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටපු ස්වාමීන් වහන්සේලා පෝය කරන්න පෝයගෙට ගියාට පස්සේ පෝය කරන එක ප්‍රතික්ෂේප කරලා නිග්‍රහ කරලා උන්වහන්සේ නැගිටලා යන්න ගියා. ආන්ගේ අකුසල කර්මය නිසා නිරේ උපන්නා. ධර්මයටත් එක්ක නිග්‍රහ කරපු නිසා. අපායේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඒ කර්මය ගෙවලා උන්වහන්සේ ආව තිරිසන් ලෝකෙට. ඇවිල්ලා මාළුවෙක් වෙලා තමයි ඉපදුනේ. විශාල මාළුවෙක් ගඟේ පතරම් පාටයි, ඊටාම විශාලයි. මේ යසෝජ කියන දීවර නායකයා. එයාගේ දීවර පිරිසට තමයි මේ මල්ලුවා අහු නෙදලට. විශාල මාළුවේ අනික බලන්න ලස්සනේ බෑ රන් කඳක් වගේ දිලිසෙනවා. ඒ නිසා මාළුවා අරගෙන නැවට දාගෙන කල්පනා කළා මේ මාළුවා රජුරවන්ට පෙන්වන්න ඕනේ. සාගරයෙන් හම්බෙච්ච සුවිශේෂී සම්පතක්. ඒ නිසා රජුරවන්ට පෙන්වන්න ඕනේ. නැව පිටින්ම අරන් ගියා රාජමාලිගාවට. ඉතින් එහෙම සඳහන් කරාම අද කෙනෙකුට විවිධ ප්‍රශ්න ගොඩනගෙන්න පුළුවන් නැවක් කොහොමද ගොඩ අරන් ගියේ කියලා. ඒ වුණාට අපි දැනගත යුතුයි අදට වඩා ලෝකයේ එදා බොහොම බොහොම දියුණුයි කියලා. අද අපි කියනවා මේ තාක්ෂණයත් එක්ක අපි හරි දියුණුයි කියලා. නමුත් අතීතයේ දියුණුවත් එක්ක කල්පනා කරලා බලහම අපි ඉන්නේ ඊටාම ලදරු මට්ටමක. අපිට හිතාගන්නවත් බැරි දේවල් අතීතයයි කළා. මං හිතන්නේ කවුරුවත් පිළිගන්න එකක් නෑනේ. අතීතයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ගුවන් යාන තිබුණා කියලා කිව්වේ කවුරුවත් පිළිගන්නේ නැහැ. මේ වුණාට භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් ගුවන් යාන තිබිලා තියෙනවා. අද ඉන්නවා වාගේ ගුවන් යානයක් හදන්න බොහෝම දක්ෂ ශිල්ප ප්‍රගුණ කරපු අය නෙමෙයි එදා ගුවන් යාන හදලා තියෙන්නේ. වඩු බාස් කෙනෙක් තමයි ගුවන් යාන හදලා තියෙන්නේ. ධම්මපද පාළියේ සඳහන් කරනවා බෝධිරාජ කුමාර වස්තුව. අපේ පින්නතුන්ට අද ගිහිල්ලා කියවලා බලන්න පුළුවන්. මේ බෝධිරාජ කුමාර වස්තුවේ තියෙනවා මේ වඩු බාස්සුන් නැහැ මේ ගුවන් යානය හදලා තියෙන්නේ සම්පූර්ණ ලීයේ එකතැන අහසට ඔසවන්න පුළුවන් යානයක් හදලා තියෙනවා අපි දකින දියුණුම ලෝකයේ යානයක් සතපුම් ගණනාවක් බිම දිග දුවගෙන ගිහිල්ලා තමයි අහසට නගින්නේ නමුත් මෙයා හැදුවේ එකතැන අහසට නගින යානාවක් ඉතින් එහෙනම් අපිට වඩා බොහෝම දක්ෂය එදා එදා හිටියා ඒ කරුණ ඕන තරම් ත්‍රිපිටකයෙන් ඔප්පු කරන්න පුළුවන් නමුත් මෙය ඒට වෙලාව නොවන නිසා අපි සඳහන් කරමු මේ පිරිස නැව අරගෙන යනවා කොසල් රජු මාලිගාවට. රජුරුව මාළුවා බලලා රජුරුව කියනවා අපි මෙයා අරන් යන් ජේතවනාරාමෙට කියලා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහමු මෙයා ගැන. නැව අරන් යනවා ජේතවනාරාමෙට. කපිල මහත්තයා අපිට වඩා පිං කරලා තිබුණා. අපිට බැරි වුණා භාග්‍යතුන් වහන්සේගේ හඬවත් අහන්න. පෙර අහන්න ඇති. පව් වැඩි නිසා අපි තාම ඇවිදිනවා. කපිල මහත්තයාට භාග්‍යතුන් වහන්සේ කතා කළා. බුද්ධ ආඥාව යොදලා එයා කතා කෙරෙව්වා භාග්‍යතුන් වහන්සේ. ඒ මේ පිරිසට කර්මය ගැන දැනගන්න ඕන නිසා. කතා කරවලා සියලු දෙනාටම ඇහෙන්න භාග්‍යතුන් වහන්සේ කපිල මහත්තයාගෙන් ඇහුවා කොහේ ඉඳලා දාවේ කියලා. මෙයා කියනවා ස්වාමීනි අවීචී ඉඳලා කියලා. ඒ කියන්නේ තිරිසන් ආත්මිකාවේ අවීචී ඉඳලා. දැන් මේ තිරිසන් ආත්මෙන් මැරිලා කොහෙද යන්නේ කියලා ඇහුවා. මෙයා කියනවා ස්වාමීනි ආපහු අවීචියට. අවීචයෙන් තිරිසන් ලෝකයට ආපහු කර්මය නිසා ආපහු අවීචියට යනවා. එහෙමනම් ගති විපත්තියේදී සසර විපාක දෙන්න තියෙන අකුසල් චක්‍රයක් වගේ මේ සතර පායි කැරකි කැරකි කැරකි කැරකි විපාක දෙනවා කියන කාරණාවට තව උදාහරණයක් ඒ කරුණයි අපි මෙතන සඳහන් කළේ. ගති සම්පත්තියේදී විපාක දෙන්න බැරි දේවල් ගති විපත්තියේදී විපාක දෙනවා. භාග්‍යතුන් වහන්සේට ඒක දැක ගැනීමේ පුදුම නුවණක්, පුදුම ඥානයක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. ඕනෑම සත්වයක් දිහා බලලා ඒ සත්වයා ගැන කියනවා. ඔබ ගැන ඔබ දන්නේත් නැහැ, මම ගැන මම දන්නේත් නැහැ. නමුත් ඔබට මට කරන්න පුළුවන් දේ හරියටම දන්න කෙනෙක් ලෝකේ පහළ වුණා නම් ඒ බුදුරජාණන් වහන්සේ විතරයි. පින්නතුනි කවදාවත් අඟුලිමාල කියන දරුණු මිනිමරුවා හිතන්නේ නැතුව ඇති. Tamanta සංසාරයෙන් එතර යන්න පුළුවන් වෙයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේනේ දැනගෙන හිටියේ මෙයාට සසරින් එතර යන්න පින් තියෙනවා කියලා. එසේ මෙසේ කෙනෙක්ද? අඟුලිමාල හොරෙක් කාලේ දැනගෙන හිටියේ නෑනේ මම මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරුපු කෙනෙක් කියලා. අඟුලිමාල හොරෙක් කාලේ දැනගෙන හිටියේ නෑනේ මට 77 දෙනෙකුගේ විතරේ බලය තියෙන කෙනෙක් කියලා. Tamanta මහ බලයක් තියෙන බව දන්නවා. මේ ශක්තිය මට ලැබුණේ කොහොමද කියලා දැනගෙන හිටියේ නෑ. නමුත් මේ පුජ්‍යලයා පිළිබඳව මහා කරුණා නිතර ගැටිච්ච ගමන් ඒ පුජ්‍යලයාගේ සියලුම දේවල් භාග්‍යතුන් වහන්සේ දකින්නවා දන්නවා. මේ එහෙනම් මේ දස බලවල එකක් මේ දෙවෙනි තථාගත බලය ගැන තමයි මේ විස්තර කරන්නේ. මේ 16 ආකාරයකින් අවබෝධ කරන ක්‍රමයේ ඊළඟට සඳහන් කරනවා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි විපත්තින් ආගම්ම විපච්ඡanti උපදි විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කර්මයෝ ඇත්තාහ උපදි විපත්තිය එතකොට මොකද උපදි සම්පත්තිය කියලා කියන්නේ උපදි සම්පත් කියලා කියන්නේ හොඳින් වැඩුණ ශරීර හොඳින් වැඩුණ අංග ප්‍රත්‍යංග ලස්සනට ලබාගත් රූප සම්පත්තිය උපදි සම්පත් උපදි විපත්ති කියලා කියන්නේ අංගපස්සඟ වැඩිලා නැහැ රූප සම්පත් දියුණු වෙලා නැහැ හොඳ දේහයක් නෑ උපදි විපත්ති. උපදි සම්පත්තියේදී විපාක දෙන දේවල් උපදි විපත්තියේදී විපාක දෙන්න බෑ. උපදි විපත්තිය ඇතුව ඉපදුනහම විපාක දෙන්න පුළුවන් උපදි සම්පත් විපාක දෙන්නේ නෑ. හොඳ අංගපත්‍යංග ලැබුණහම අපිට බේරෙන්න පුළුවන්. අපි කියමු අපි ඉපදෙනවා අන් සියල්ලම හොඳයි අපේ අත් දෙකම පණ නැහැ. අපිට පුළුවන් වෙයිද කවුරුවත් ළඟ නොහිටියොත් ඇඟේ වහලා කරදර කරන මැස්සෙක් මදුරුවෙක්වත් පන්න ගන්න. මේ අත හොඳට වැඩිලා තියෙන නිසා අපිට පුළුවන් මැස්ස මදුරුව එලව ගන්න. එහෙම නැත්තම් මේ අත එහාට මෙහාට හොලවන්න බැරුව එහෙම ඉපදිලා තිබුණා නම් මේ ලෝකේ මේ කුමි සතුන්ගෙන් මොනතරම් කරදරයකට මට මූණ පාන්න සිද්ධ වෙයිද කියන කාරණාව හිතුවා. ගවයට හරියට දිගට වලිගයක් තිබුණ නැත්නම් එයා මොනතරම් අපහසුවට පත් වෙනවා. නමුත් මේ අතේ තියෙන වටිනාකම අපිට හිතෙන්නේ නැහැ දැන්. මේක නොතිබ්බනම් එහෙම නැත්නම් අතට පණ නැතුව තිබුණා නම් තමයි අපිට අතේ වටිනකම තේරෙන්නේ. පයේ වටිනකම තේරෙන්නේ. අන්න ඒ වගේ උපදි විපත්ති කියලා කියන්නේ හොඳට අතපය පිහිටලා නැහැ. ලස්සන රූප සම්පත්තියකුත් නැහැ. උපදි සම්පත් නිසා තිරිසන් ලෝකේ ඉපදුනත් එයාට පුදුමාකාර විදිහට බොහොම උදව් උපකාර ලැබෙනවා. අපි කියමු තිරිසනෙක් හැටියට ඉපදිලා එක බැල්ලකගේ කුසේ බලුපටව පස් දෙනෙක් විතර ඉපදිලා. දැන් මේ පැටවුන්ගෙන් එක්කෙනෙක් බොහොම ලස්සනයි. ගෝලයක් වගේ මහත් වෙලා, කන් කඩා වැටිලා, මූණ රවුම් වගේ අනික් අයට වඩා එයා හරි වෙනස්. ඒක පුරාම හොඳට ලෝම වැවිලා, අපේ අවධානය එකපාරම යොමු වෙන්නේ ඒ සතා පිළිබඳව නෙවෙයි. අපි මේ සත්තු ටික පාරේ අතරමං වෙලා හිටියත් අපි තීරණය කරනවා මෙයා මම අරන් යනවා කියලා. දැන් අර අතරමං වෙලා ඉන්න සත්තුන්ට කණ්ඩක් නැහැ බොණ්ඩක් නැහැ. සමහර වෙලාවට අම්මත් නැහැ යාළුවගේ. ඒගොල්ලෝ ඒ තරම් දුක් විඳිනවා පාරේ. නමුත් අර රූපය ලස්සන හින්දා අපි අරගෙන ගිහිල්ලා අර සතා නාවලා, කවලා, පොවලා, බෙහෙත් ගල්වලා, තව ටිකක් ලොකු වෙනකොට කූඩුවක් හදලා තියලා උදේ හවස අතපත ගාලා, එයා තිරිසන් ආත්මයක ඉපදිලා තිබුණත් ලස්සන රූපයක් අරන් ආපු නිසා එයාට බොහෝ දෙනාගේ සැලකිලි සත්කාර හම්බ වෙනවා. එහෙමනම් මෙතන සඳහන් කරනවා උපදි විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කර්මය ඇත්තාහ ශරීරයේ අශෝභන වීම හා අංග විකල වීම උපදි විපත්තිය ඇතමුන්ට උපදී විපත්තිය උප්පත්තියෙන් හිමි වේ. සමහර කට්ටියට උපදින්ම උපතින්ම උපදී විපත්තිය අංග විකලයි උපතින්නේ. සමහර කට්ටිය ඉපදිලා කාලයක් ගත වෙනකොට අංග විකල වෙනවා. එක්ක හිටි ගමන් ලෙඩ වෙලා අතපය පණ නැතුව යනවා. එහෙම නැත්නම් ශරීරයේ පුරාම කුෂ්ඨ රෝගයක් හැදිලා මූණ අවලස්සන වෙනවා ශරීරයේ අවලස්සන වෙනවා. එහෙම නැත්නම් හදිස්සියේ ගහකින් වැටිලා වාහනයකට යට වෙලා ශරීරයේ පියවි ස්වභාවය සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. අපි සත්තු ගැන උදාහරණයක් ගත්තා වගේම අම්මට උපදින දරුවොත් එහෙමයි. සමහර දරුවෝ බොහොම පාටයි ලස්සනයි. සමහර අය අංග විකලයි අවලස්සනයි. මව්පියන්ගේ නමුත් වැඩියෙන් අවධානය දිනාගන්නේ ලස්සනට ප්‍රියමනාප විදිහට ඉන්න දරුවා වැඩිපුර අවධානය යොමු කරගන්නවා. ගමනක් එක ගියහම දරුවෝ ටික ඔක්කොම දරුවෝ පස් දෙනෙක් එක ගියොත් දරුවෝ පස් දෙනාටම අන්නේ පුජ්‍යලයන්ගෙන් එක විදිහටම ආදරේ හම්බ වෙන්නේ නැහැ. එතන ඉන්න හුරතල්ම ලස්සනම පෙනුම වැඩිම කෙනා සියලු දෙනාගේම අවධානය දිනා ගන්නවා. එහෙනම් උපදි සම්පත් උපදි විපත් ආන්ගේ උපදි සම්පත් තියෙන නිසා හම්බ වෙන දේවල් උපදි විපත්ති කාලේ හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ ඒ කාරණාවයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ උපදි විපත් උපදි සම්පත්තියේදී විපාක දීමට නොසමත් දුබල අකුසල කර්මියෝ මේ අවස්ථාවේදී ඔහුට විපාක දෙනවා. එදා උපදි සම්පත්තිය තිබුණ කෙනාට බොහෝ පව් තියෙනවා. නමුත් ලස්සන නිසා ඒක විපාක දෙන්න බැරුව ගියා. දැන් අවලස්සන නිසා ඒව විපාක දෙන්න පටන් අරන් තියෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ හොඳටම හොඳටම දන්නවා. නමුත් අපිට මේ වෙලා තියෙන්නේ මොකද කියන කාරණාව අපි නම් දන්නේ අපි නම් දන්නේ නැහැ. ඊළඟට පින්නතර මේකේ තවත් කාරණාවක් සඳහන් කරනවා අත්තේකච්ඡානි පාපකානි කම්ම සමාදානානි කාල විපත්තින් ආගම්ම විපච්ඡanti කාල විපත්තින් ආගම්ම කාල විපත්තීන් පැමිණියහම මෙතන සඳහන් කරන්නේ කාල විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාප කර්මය ඇත්තාහ. කාල සම්පත්තිය කියලා කියන්නේ හොඳ රජෙක් ඉන්නවා. හොඳ ආණ්ඩුවක් තියෙනවා. හොඳ ගුණධර්ම තියෙන මිනිස්සු ජීවත් වෙනවා. කලට හොඳට වැහිපල ලැබෙනවා. රට බොහොම සශ්‍රීකයි. කාල සම්පත්. කාල සම්පත් එහෙම තියෙනකොට මේ ජීවිතෙන් ආහාර නොලබන්න තරම් පව් කරලා තිබුණ කෙනාටත් අනුන්ගෙන් හරි ආහාර ලැබෙනවා. මොකද සුලභයි ආහාර. වැස්ස වතුර හොඳට තියෙනවා. මේ ජීවිතෙන් සාපිපාසාවෙන් පෙළෙන්න ඉන්න කෙනෙකුට නමුත් ඒක විපාක දෙන්න හැටියක් නෑ. බැලූ බැලුවට ඒ වැව් පොකුණු පිරීලා ලිම් පිරීලා වතුර තියෙනවා. ඕන ඕන තැනින් අරගෙන පානය කරන්න පුළුවන්කම තියෙනවා කාල සම්පත්තිය නිසා. නමුත් එයාට අකුසල් තියෙනවා ඒව දේවල් නොලබන්න. නමුත් මේ කාල සම්පත්තිය හොඳ හින්දා විපාක දෙන්න බෑ. හොඳ මිනිස්සු ඉන්න නිසා, හොඳ රජවරු ඉන්න නිසා, දෙවියන්ගේ ඇල්ම බැල්ම හොඳට රටට ලැබෙන නිසා, කලට වෙලාවට වෙහිපල ලැබෙනවා. ඒ නිසා අර පුජ්‍යලයාට ගවිතනක් කෙරුවොත් ඔහුගේ කුඹුරට වහින්න නැතුව අනිත් කුඹුර වලට විතරක් වහින්න පුළුවන් කමක් නැහැ. වැවේ වතුර ටික හරවනකොට ඔහුගේ කුඹුරට නොයා අනිත් කුඹුර විතරක් තෙමාගෙන යන්න හැකියාවක් නැහැ. මේ කුඹුර හරහා නම් යන්න වෙන්නේ ඒ හරහම යන්න වෙනවා. හැබැයි කාල විපත්‍යයට ආවට පස්සේ විපාක දෙන්න පටන් ගන්නවා අර අකුසල් ඔක්කොම. හොඳ හොඳ රජවරු නෑ, හොඳ මිනිස්සු නෑ, මිනිස්සු ළඟ ගුණධර්ම නෑ, ඒ නිසා වැහිපල නෑ. එතකොට පෙර පින් ඇත්තෝ, පින් නැත්තෝ සියලු දෙනාටම ඒකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා කාල විපත්තියේදී සියලු දෙනාටම මේ අකුසල් වලට මුහුණ පාන්න සිද්ධ වෙන බව සඳහන් කරලා තියෙනවා. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ප්‍රයෝග විපත්තින් ආගම්ම විපච්ඡන්ති. ප්‍රයෝග විපත්ති. එනිසා සඳහන් කරනවා ප්‍රයෝග විපත්තිය නිසා විපාක දෙන ඇතැම් පාප කර්මය ඇත්තාහ. ප්‍රයෝග විපත්ති. ප්‍රයෝග විපත්ති කියලා සඳහන් කරලා තියෙන්නේ බේබදුකම, සල්ලාලකම, සූදුව, පමණට වඩා උඩඟු වීම, අසල්වැසියන් විරුද්ධ කර ගැනීම, නොසලකෙල්ලෙන් කටයුතු කිරීම හා තවත් නොඑක් ආකාරයේ පව්කම් කිරීම ප්‍රයෝග විපත්තියයි. අපි ලබාගත්ත මේ ප්‍රයෝග විපත්තිය ආන් ඒ නිසා ඇතමුන්ට නිന്ദා ලබන්නට, පහර කන්නට, දඬුවම් වලට හසු වීමට, රෝග වලට ගොදුරු වීමට හැකියාවක් සහ රෝග වලට ගොදුරු වීමේ හැකියාවෙන් පහ වීමට සමහර විට ඔවුන්ගේ ධනේද සතුරුව පැහැරගනිති. නිරන්තරයෙන්ම රෝගාබාධ වලට ගොදුරු වෙන්නත් පුළුවන්. ධන සම්පත් පවා හතුරුව පැහැරගන්නත් පුළුවන්. සමහර විට ඒ ධන සම්පත් තව කෙනෙක් සම්පූර්ණයෙන්ම විනාශ කරලා විනාශ කරලා දාන්නත් පුළුවන්. එසේ දුක් කරදර අලාභ හානි වීම පයෝග සම්පත්තියේදී විපාක නොදිය හැකිව තිබූ පාප කර්මයන් පයෝග විපත්තියේදී විපාක දෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. අත්ේකච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි ගති විපත්තින් ප්‍රතිබාලහානි නවිපච්ඡanti. ගති විපත්තිය නිසා විපාක නොදෙන්නා වූ ඇතම් කුසල කර්ම වේත්තාහ. ගති විපත්තිය නිසා කුසල කර්ම වලට විපාක දෙන්න බැරුව යනවා. මොකද එතකොට මේ ගති විපත්තිය සඳහන් කරනවා ඇතමුන් බොහෝ පින් කරති එසේ පින් කළ අයගේ ඇතනේ මරණාසන්නයේදී දූදරුවන් හෝ දේවල් දොරවල් වතු පිටි ඉඩ කඩම් පිළිබඳව සංගවා තිබූ ධන සම්පත් පිළිබඳව නිදන්ගත කරලා තිබිච්ච ධන සම්පත් පිළිබඳව ප්‍රශ්නාදීශිතකින් මරණයටපත් වෙනවා බොහොම ජීවිතේ හොඳට පින්කම් කරපු අය අන්තිම මොහොතේ තමන්ගේ ධන සම්පත් පිළිබඳව තෘෂ්ණාව වැඩි වෙනවා හංගලා තියෙන දේවල් දරුමල්ලන්ටවත් දුන්නේ නැහැ නමුත් හංගවලා තියෙන බව දන්නවා තෘෂ්ණාවෙන් මෙරිලා යනවා ආන් ඒ නිසා සඳහන් කරනවා යම්කිසි වස්තුවකට හෝ ආශාවෙන් සිට പ്രേතව උපදිති. මේ ජීවිතේ බොහොම පින් කළා. නමුත් අන්තිම මොහොතේ අර විදිහට ජීවත් වෙච්ච නිසා പ്രേතව උපදින්න තියෙන ඉඩ කඩ වැඩි. තිරිසංව හෝ උපදිති. പ്രേත ගතිය, තිරස්චීන ගතිය කුසලයන්ට විපාක දීමට තැනක් නොවන බැවින් ගති විපත්තියෙන් ඒ කුසලිය විපාක නොදෙති. දැන් අර අන්තිම මොහොත වරද්දාගත්ත නිසා තිරිසං වෙලා, പ്രേත වෙලා ඉපදුනා. එතකොට එයා පෙර කරපු පින් වලට මොකද වුනේ? ඒ පින් තියෙනවා. නමුත් ඒ පින් වලට තිරිසන් ලෝකේ විපාක දෙන්න බෑ. പ്രേත ලෝකේ විපාක දෙන්න බෑ. ආන් ඒ නිසා ගති විපත උපත පහත් තැනක වෙච්ච නිසා කුසලයට විපාක දෙන්න බැරි වුණා. ගති විපත්තියේදී කුසල කර්මයන්ට විපාක දෙන්න බැරි බවයි එතන සඳහන් කරන්නේ. එතනදී සඳහන් කරනවා තිරස්චීන ගති പ്രേත ගති. මේ තිරස්චීන പ്രേත කියන දෙකේ ස්වල්ප වශයෙන් හෝ කුසල් වලට ඇතැම් විට විපාකයක් දෙන්න පුළුවන්. තිරිසන් ලෝකෙයි പ്രേත ලෝකෙයි. ඒකනේ අපි പ്രേතයන්ට පින් අනුමෝදන් කරන්නේ. පින් ගන්න පුළුවන් പ്രേතයෝ ඉන්නවා. නමුත් කිසිසේත්ම කුසල් වලට විපාක දෙන්න හැකියාවක් නැතුව යනවා. අසුර ලෝකයේ හෝ නිරේ උපන්නෝ. තිරිසන් හෝ പ്രേතයට ඇතැම් විට සුළු වශයෙන් හෝ කුසලයේ විපාක ලැබුණත් අසුර ලෝකයේ හෝ නිරයේ ඒ කුසල් ලැබෙන්නෙම ලැබෙන්නෙම නැහැ. නමුත් මේ අසුර ලෝකයේ නිරයේ ඉන්නේ පින් නැති අය, පින් නැති අය නෙමෙයි. අසුර උපතක්, නිරා උපතක් ලැබුණ නිසා පින් වලට ඵල දෙන්න බෑ. ඒක නිසා ගති විපatti කියලා ඒක හඳුන්වනවා. අත්තේ කච්ඡානි, කල්යාණානි, කම්ම සමාදානානි, උපදි විපත්තින්, ප්‍රතිබාල හානි නවිපච්ඡanti. උපදි විපatti. උපදි විපත්තියෙන් බාධා වීම නිසා විපාක නොදෙන්නා වූ ඇතම් කුසල කර්ම වේත්තාහ. උපදි විපත්තිය නිසා සමහර කුසල කර්මයන්ට විපාක දෙන්න බෑ. එතන සඳහන් කරන්නේ බොහෝ පින් ඇත්තා වූ කෙනෙකු යම්කිසි පාප කර්මයකින් ප්‍රේතේකුසේ විරූපීව උපනහොත් මනුෂ්‍ය ලෝකේ තමයි ඉපදෙලා තියෙන්නේ. නමුත් ප්‍රේතයෙක් වගේ විරූපයි. රූපයේ කිසියම් ලක්ෂණක් ප්‍රේමනාප බවක් නැහැ. එහෙම ඉපදුනේ ඇයි? පෙර කරපු අකුසල කර්මයක් හින්දා. ආන් එහෙම අකුසල කර්මයක් හේතු කරගෙන විරූපීව ඉපදිච්ච නිසා ඒ පුජ්‍යලයාට බොහෝ දෙනාගෙන් ලැබෙන්න තියෙන ආදරය, දයාව, කරුණාව කියන එක ලැබෙනවා, ලැබෙනවා අඩුයි. සෙනෙහස, සත්කාර කියන එක ලැබෙනවා, ලැබෙනවා අඩුයි. ඒ නිසා සඳහන් කරනවා අනතුරකින් අංග විකලත්වයට හෝ පැමිණියොත් ඔහුට උපදි සම්පත්තියේදී විපාකදී හැකිව තිබූ කර්මයෝ විපාක නොදෙති. අනතුරකින්වත් යම් ආබාධයකට පත් වෙලා එක්කෝ ඇස් දෙකම ගැලවිලා ගිහිල්ලා එහෙම නැත්නම් වෙනත් රෝගයක් හැදිලා ශරීරේ කලකදී හොඳට හිටපු අයට ආය කාගේවත් අවධානය යොමු වෙනවා අඩුයි. පිරිස් මැද්දට ගියාම සමහරලාට ඒ අය කොන් වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩි. කවුරුවත් ළඟට ආවට ගණන් ගන්නෙත් ගණන් ගන්නෙත් නැති තත්ත්වයකටපත් වෙනවා. උපදී විපත්තිය. ඒ කියන්නේ අශෝභන බව සහ අංග විකලත්වය රෝගාබාධ නිසා ඇති කරපු නිසා. විභංග අටුවාවේ මෙන්න මේ කාරණාව දක්වන තියෙන තියෙන උදාහරණයක් සඳහන් කරනවා. විභංග අටුවාවේ දීපරාජ කතාව කියලා කතාවක්. මේ දීපරාජ කතාවේ සඳහන් කරනවා පෙර ලංකාවේ එක රජ කෙනෙක් තමන්ගේ දිසවට පළවෙනි දරුවා ඉපදුනාට පස්සේ තමන්ට දරුවෙක් ලැබිච්ච නිසා බොහෝම සතුටටපත් වෙච්ච රජුරු බිරිඳට කියනවා කැමැති වරයක් ඉල්ලන්න කියලා. බිරිඳ කියනවා මම ඒක පස්සේ ඉල්ලන්නම් කියලා. මේ දරුවා අවුරුදු 7ක් 8ක් 10ක් වගේ වයස වෙනකොට මෙයා ඇබ්බැහි වෙලා හිටියා මේ කුකුලන් පොර කොටවන්න. කුකුල එකතු කරලා කුකුල් පොර දානවා. මේකෙන් එයා හරියට විනෝද වෙනවා. එක දවසක් පොර කමින් ඉන්න කුකුලෙක් කලබල වෙලා එකපාරම ඇවිල්ලා මෙයාගේ මූණේ වැහුවා. මූණේ වහනකොට එයාගේ නියපොතු වෙනිලා මෙයාගේ ඇස් දෙකම අඳ වුණා. මෙයාට වයස අවුරුදු 16ක් විතර යනකොට අම්මා කල්පනා කළා රජුරෝ එදාමට වරයක් ඉල්ලන්න කිව්වා. දැන් වරේ ඉල්ලන්න ඕනේ. රජුරෝ ගාවට ගිහිල්ලා කියනවා මහරජය එදා දරුවා ඉපදිච්ච දවසේ ඔබ මට දරුවා වෙනුවෙන් වරයක් ඉල්ලන්න කිව්වා. දැන් ඒ වරය අද මම ඉල්ලනවා. මගේ පුතා මේ රටේ රජ වෙන්න ඕනේ. ඒ වෙලාවේ රජුරෝ සඳහන් කරනවා ඔබේ පුතා අංග විකලයේ. ඔබේ පුතා අන්ධේ. අන්ධේකට රටේ රජකම දෙන්න බෑ. නමුත් අර කාන්තාව දිගින් දිගට රජුරවන්ට බලපෑම් කරනවා. දෙන්න බැරි නම් ඇයි එදා මට වරයක් ඉල්ලන්න කිව්වේ? ඒ හින්දා දැන් කොහොම හරි පුතාට රජකම දෙන්න ඕනේ. රජුරෝ සඳහන් කළා එහෙමනම් ඔහුට ලංකා රාජ්‍යම බාර දෙන්න බෑ. ඒ නිසා එක ප්‍රදේශයක් ඔහුට බාර දෙන්නා. මේ විසවට කිව්වා ඔබේ පුතා අරගෙන ගිහිල්ලා නාගදීපෙට. සේසත් නම් වලා දජපතාක නම් වලා නාගදීපේ රජකම ඔහුට බාර දෙන්න. ඊට පස්සේ මේ විසව දරුවා අරන් ගිහිල්ලා නාගදීපේ රජකම ඔහුට බාර දුන්නා. ලංකාවේම රජේ හොබවන්න හිටපු කෙනෙක්. නමුත් උපතින් පස්සේ ඇතිවෙච්ච අංග විකලත්වය නිසා ඔහුට ඒ බව නැතුව ගියා. යම් ප්‍රදේශයක රජකරු වූ නිසා දීපරාජ කියන නමින් විභංගට්ට කතාවේ මේ කතාව සඳහන් කරලා තියෙනවා මේ අංග විකලත්වය නිසා විපාක දෙන්න තිබිච්ච කුසල් විපාක නොදෙන්නේ මෙන්න මෙසේ කියන කරුණ පැහැදිලි කරන්නේ. උපතින් පස්සේ ඇති වුණ විකලත්වය. එනතර ඊළඟට සඳහන් කරනවා අත්තේකච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි කාල විපත්තින් පතිබාල්හානි නවිපච්ඡන්ති කාල විපත්තිය නිසා විපාක නොදෙන්නා වූ ඇතැම් කුසල කර්ම ඇත. කාල විපත්‍ය නිසා විපාක නොදෙන්නා වූ ඇතම් කුසල කර්ම ඇත. ලෝකේ ಗುಣධර්ම වලින් පිරිහි ඇති නපුරු රජුන්ගේ නපුරු මිනිසුන්ගේ බලපවතින දුර්භික්ෂ බය රෝග බය අමනුෂ්‍ය බය ඇති කාලවලදී කුසල කර්මයන් විපාක දීමට සමත් නොවේ. කුසල කර්මයන් විපාක දෙන්නේ මේ රෝග බය දුර්භික්ෂ බය අමනුෂ්‍ය බය වගේ තියෙන කාලවල සියලු දෙනාටම ඒවට මූණ පාණ්ඩ සිද්ධ වෙනවා. නමුත් කුසල් තියෙනවා නමුත් ඒවට විපාක දෙන්න විපාක දෙන්න බැරුව යනවා. ඒ සඳහා සඳහන් කරනවා මෙතන මහා පදාන සූත්‍ර අට කතාවේ මේක පැහැදිලි කරනවා මේ විදිහට. විපස්සී ආදී සියලුම බෝධිසත්වයන් මෛත්‍රී පූර්ව භාග සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික කුසලයෙන් මෞකස පිළිසිඳ ගන්නා බවත් ඒ සිතින් ප්‍රතිසම්දිය ගත් කල්හි අසංකේයයක් ආයු ඇති බවත් පූර්ව භාග සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතෙන් පිළිසිඳ ගත්ත නිසා ආයුෂ වැඩෙනවා කියලා සඳහන් කරනවා සංකේය. ඒ කියන්නේ ආයුෂ ලියන්න වෙන්නේ එදාට 1.140කින්. තරම්ම දීර්ඝ ආයුෂ. අසංකේයයක් ආයු වැඩෙන බව සඳහන් කරනවා. සියලු බුදුවරයන් අසංකේය ආයුෂයෙන් යුක්ත බව මහා පදාන අටුවාවේ කියා තිබේ. සියලුම බුදුරජාණන් වහන්සේලා අසංකේයයක් ආයුෂ තියෙන අය. උපතින් එනිසායි සඳහන් කරන්නේ කොතනද සඳහන් කරන්නේ මූලාශ්‍රය හැටියට මහා පදාන සූත්‍ර අට කතාවේ තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. සියලුම බුදුරජාණන් වහන්සේලා අසංකේයායුෂ්ඨයන් බව. කියන්නේ ලෝකෙ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා අසංකේය කාවිශාරගෙන තමයි උපදින්නේ. එහෙම ඉපදුනාට වර්ෂ අසංකේයයක් ජීවත් කරගයි කරවීමට ශක්තිය ඇති කර්මයෙන් උපන් බුදුවරයන් පමණක් ඒ පමණ කල් ජීවත් නොවන්නේ කාල විපත්‍ය නිසායි. අසංකේයයක් ආයුෂ භුක්ති විඳින්න තරම් ආයු අරගෙන උපදින බුදුරජාණන් වහන්සේලා එච්චර කල් ජීවත් නොවෙන්නේ ඇයි? කාල විපත්තිය නිසා. මොකක් නිසාද ඒ සඳහන් කරන්නේ කාල විපත්තිය කියලා? අසංකේය ආයුෂ්ක කාලයේ උපනොහොත් ඒ කර්මය බුදුරජාණන් වහන්සේ වර්ෂ අසංකේයයක් ජීවත් කරවීමට සමත් වෙයි. උන්වහන්සේ උපදින කාලය තමන් ආයුෂාරගෙන ඉන්න බව ඇත්ත. නමුත් උපදින කාලය මිනිස්සුන්ට අසංකේයයක් ආයුෂ තියෙනවා නම් උන්වහන්සේත් අසංකේයයක් වැඩ ඉන්නවා. නමුත් උපදින කාලයේ මිනිස්සුන්ගේ ආයුෂ අසංකේයයක් නැත්තම් Tamanta ආයුෂ අසංකේයයක් ඇතත් උන්වහන්සේ අසංකේයයක් වැඩ නොඉන්න බව නොඉන්න බව සඳහන් කරනවා කාල විපත්තියේ කාල විපත්තිය නිසා. ඒ නිසා සඳහන් කරනවා අසංකේයයක් ජීවත් කරවීමට සමත් වූත් උන්වහන්සේලා උපදනා කාලයේ ඊතරම් ජීවත් විය හැකි කාලයක් නොවන බැවින් කාලය අනුව කර්ම ශක්තිය ගෙවී යයි. කාලයට අනුව කර්ම ශක්තිය ගෙවිලා යනවා. ඒ නිසා අපේ භාග්‍යතුන් වහන්සේ අසංකේයක ආයුෂ අරගෙන උපන්නත් අවුරුදු 100ක් තමයි උන්වහන්සේ තීරණය කරන කාලය. භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලේ පරමායුෂ කොච්චරද මිනිස්සුන්ගේ? එදා මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 160යි. ඒ කාලේ ආයුෂ 160යි. බක්කුල මහරහතන් වහන්සේ එහෙම ඉච්චර වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 140ක් වැඩ හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ආයුෂ උන්වහන්සේ 100කට තීරණය කරනවා. 100කට තීරණය කළේ උන්වහන්සේට අසංකේයයක් වැඩ ඉන්න පුළුවන්. එතකොට 100කට තීරණය කරලා ඇයි 80 පිරිනිවන් පෑවේ? ඒක බුදුරජාණන් වහන්සේලාගේ සිරිත. හැම වෙලාවෙම තමන්ගේ පරමාවිෂය උන්වහන්සේ පහින් බෙදෙනවා. පරමාවිෂය පහින් බෙදෙනවා. මේක සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම කරන දෙයක්. ආවිෂයේ පහින් බෙදලා ඒකෙන් එක කොටසක් අයින් කරනවා. ඒක බුදුරුන්ගේ හැටි. එහෙනම් 100 පහින් බෙදහම එක කොටසක් අයින් කරාම අවුරුදු 20ක් අයින් වෙනවා. 80ක් වැඩ ඉන්නවා. අර 20 සමහර විට ඒ විශ්ව උන්වහන්සේ එක්තෙන් වෙන කාලේ භාග්‍යතුන් වහන්සේගේ උපාදානස්කන්ධයට ලෙඩ හැදුනා. ඒද මේ වගේම දිරා යන සුළුයි. භාග්‍යතුන් වහන්සේ ඒට කරුණ බොහොම බොහොම සඳහන් කළා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේලා කාටවත් කරදර වෙන්න ජීවත් වෙන්නේ නැහැ. බුදු රුසින්හෝ වගේ කියලා සඳහන් කළේ ඒකයි. කාටවත් කරදර වෙන්න වැඩ ඉන්නේ වැඩ ඉන්නේ නැහැ. අන්න ඒ එක්තෙන් වෙන කාලේ උන්වහන්සේලා අතහැරලා දානවා. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ආයුෂ අවුරුදු ලක්ෂයක්. නමුත් උන්වහන්සේ ඒක පහට බෙදාම අවුරුදු 20000ක් අයින් කරලා 80000ක් වැඩ ඉන්න බව සඳහන් කරනවා. ඒක බුදුරුන්ගේ හැටි. ඊට ඊළඟට මෙතන සඳහන් කරනවා අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානයනි පයෝග විපත්තින් පතිබාල් හානීන විපච්ඡන්ති. පයෝග විපත්තිය නිසා විපාක නොදෙන ඇතම් කර්මයෝ ඇත්තාහ. නොමනා පැවැත්ම ඇති කලෙහි මොහු බේබද්දෙක් සල්ලාලෙක් හොරෙක් බොරුකාරයෙක් කපටියෙක් කියා සෙස්සෝ ඔහු වර්ජනය කරති. ප්‍රයෝග විපත්තිය නිසා. මොකද මේ පුජ්‍යලයාගේ පැවැත්මේ තියෙන දුර්වලකම් නිසා හොඳ උපතක් ලැබිලා තියෙන්නේ. ඔක්කොම අංග ප්‍රත්‍යංග සම්පූර්ණයි. නමුත් පැවැත්මේ තියෙන දුර්වලකම් නිසා මිනිස්සු අතරට යන්න බෑ. මිනිස්සු කොන් කරනවා. මිනිස්සු ගණන් ගන්නේ නැහැ. ඒ විදිහට සඳහන් කරනවා. ඒ නිසාම සඳහන් කරනවා සෙස්සෝ ඔහු නිරන්තරයෙන් වර්ජනය කරති. අනුන්ගේ gederකටවත් බාරගන්නේ එහෙම කෙනෙක් gederකට ආවත් හැම වෙලාවෙම හරි විමසිල්ලෙන් අපි බලන්නේ සැකමසුව. අහවලා ආවා. ටිකක් කල්පනාවෙන් හිටියොත් හොඳයි. අපි එහෙම කතා කරන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ ධනය මොහුට පැවරුවොත් විනාශ කරනු ඇත කියා එබඳු දරුවන්ට දායාද දීමට පවා මව්පියෝ පවා කැමැති ඇති. තම තමන්ගේ ඊඩ කඩන් බෙදලා දෙනකොට පවා මේ අහවලාට දුන්නොත් නම් මේ වගේ ප්‍රයත්නක් තියෙයිද දන්නේ මේකත් විකුණලා සුරාවට සූදුවට යයිද දන්නේ එහෙම මෞපියෝ පවා සැකමුසු වෙන අවස්ථාවල් අවස්ථාවල් තියෙනවා. අන්න ඒ නිසා එවැනි පුද්ගලයාට අතීත කුසලයන් ඇතද ප්‍රයෝග විපත්තිය නිසා ඒවායේ විපාක නොලැබේ. මොනවද නොලැබෙන්නේ? අතීතයේ තියෙන කුසල කර්මයන් විපාක දෙන්නේ නැහැ. මෙයාගේ මේ ජීවිතයේ තියෙන පැවැත්මේ අඩුපාඩු නිසා. අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානී ගති සම්පත්තින් ආගම්ම විපච්ඡන්ති. ගති සම්පත්තින් ආගම්ම. ගති සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කුසල කර්මයේ ඇත. ගති සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කුසල කර්මයේ ඇත. එතකොට ගති සම්පත්තිය කියලා කියන්නේ මේ උප්පත්තියේ තියෙන යහපත් බව නිසා ගති විපත්තියට පැමිණ ඇති බැවින් විපාක නොදෙති. යහපත් උප්පත්තියක් ලැබලා තියෙනවා. නමුත් ගති විපත්තිය නිසා ඒවට විපාක දෙන්න බැරුව යනවා. ඒ නිසා සඳහන් කරනවා ගති සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කර්මයෝ ඇත්තාහ ඇතමෙකුට ඇත්තා වූ කුසල කර්මයෝ ගති විපත්තියට පැමිණීම නිසා විපාක නොදෙන්නාහ කුසල නැතුව නෙමෙයි නමුත් ගති විපත්තිය නිසා විපාක නොදෙයි එබැවින් එබඳු පුද්ගලයෙකුට යම්කිසි කුසලයකින් සුගතියෙහි උපනොහොත් එතනට ඒ කර්ම පැමිණ වරින් වර විපාක දෙන්නට පටන් ගන්නවා. සුගතියකට ආවොත් ඒ කර්ම ඇවිල්ලා වරින් වර විපාක දෙනවා. ඒක දිගටම විපාක දෙන්නේ නැහැ. වරින් වර විපාක දෙනවා කියලා සඳහන් කරනවා. ඒ කොයි ආකාරයෙන්ද එසේ විපාක දෙන්නට පටන් ගැනීම නිසා හෙතෙම මිනිස් ලවින් දෙව්ලොවට, දෙව්ලොවින් මිනිස් ලොවට නැවත උපදින්නේ. වරින් වර විපාක දෙනවා. මනුෂ්‍ය ලෝකේ ඉපදුනා, එතනින් දෙව්ලොවට යවනවා. හැබැයි අකුසල් තියෙනවා නිරේ කියන්නේ. නමුත් අර කුසල කර්මයේ ආපු හින්දා දෙව්ලොවට යවනවා. අපි සමහරලාට කියන්නේ අපි මොනවා කෙරුවත් මරණාසන්න සිත කොහොම වෙයිද දන්නේ නැහැ අපි කතා කරන වෙලාවක් තියෙනවා. එහෙනම් ඒ වෙලාවට අර කුසල කර්මයක් ඇවිල්ලා බලපාලා දුගතියට යන්න ඉන්න කෙනා සුගතියට යවන්න පුළුවන් කියන කාරණාවයි ඒ සඳහන් කරන්නේ. වරින් වර දෙව්ලොව යවනවා, මනුලොව උපදිනවා. නිරේත යවන්නේ. නමුත් අකුසල් නැතුව දෙන්නේ. ඊළඟ කාරණාව පිළිබඳව සඳහන් කරනවා අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි උපදි සම්පත්තින් ආගම්ම විපච්ඡන්ති උපදි සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කුසල කර්ම ඇත්තාහ උපදි සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කුසල කර්ම ඇත්තාහ උපදි සම්පත්තිය ඇත්තේ ජනයාට ප්‍රියයි ගිය ගිය තැනදී ඔහු ඕනෑම කෙනෙක් ආදරයෙන් ආදරයෙන් කරුණාවෙන් පිළිගන්නේ නමුත් බොහෝ දෙනා ඔහුට නැවත නැවත ආරාධනා කරා. යනකට ගිහිල්ලා යනකොට අපි සමහර කෙනෙක් යනකම් බලාගෙන ඉන්නවා. ආවට පස්සේ යනකම් බලාගෙන ඉන්නවා. හිත යටින් දොස් කියනවා යන්නේ නැහැ කියලා. තව කෙනෙක් යන්න හදනකොට තව ටිකක් ඉන්න කියලා කියනවා. නමුත් ඉන්න බෑ යන්න ඕන නම් ආපහු ගිහිල්ලා එන්න කියලා කියනවා. ඒ කියන්නේ අපේ සිතුවිලි වල ඒ පුද්ගලයා පිළිබඳව ප්‍රිය බව සහ අප්‍රිය බව මත තමයි ඒ කරුණු තීරණය වෙන්නේ. එහෙනම් උපදි සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කුසල කර්මය. ඒ එහෙම වෙන්නේ ඇයි? ඒ පුද්ගලයාගේ කුසල කර්මයක් තියෙනවා. ඔහුවත් දන්නේ නැහැ ඇයි මේගොල්ලෝ මට මෙච්චර ප්‍රිය. ඇයි මේගොල්ලෝ මට යන්න දෙන්නේ නැත්තේ? ඇයි මේගොල්ලෝ මට ආපහු එන්න කියන්නේ? සමහර අය අපේ ගෙවදර ඇවිල්ලා යනකොට දරුමුණු ගුරු සමහරට අඬනවා. නැන්දට යන්න එපා, මාමට යන්න එපා කියලා අඬන වැළපෙන වෙලාවල් තියෙනවා. නමුත් ඔහු දන්නේ නැහැ ඇයි කියලා. හේතුව තමයි කුසල කර්මයක් වෙනස් වෙනවා. ඒ කුසල කර්මය නිසා මිනිසුන්ට මේ තරම් මම ප්‍රිය වෙලා තියෙන්නේ. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ සැලකිලි ලැබීමට කුසල කර්මයක් විපාක දීමක් කියලා. මේ විදිහේ සැලකිලි ලැබෙන්නේ යම් කුසල කර්මයක් විපාක දීමක්. එහෙත් ඒ ලැබෙන්නේ උපදි සම්පත්තිය ලදහොත් පමණයි. නැත්තම් විපාක දෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රියමනාපයි. අපිත් අන් අයට බොහොම ආදරෙන් සෙනෙහසින් සැලකන නිසා ඒ තපට ආදරයෙන් සෙනෙහසින් සැලකනවා. හැබැයි අපි ලස්සන නැත්තම් අංග විකලන ලෙඩ වෙලා නම් අපි කොච්චර අන් අයට සෙනෙහස දයාව දැක්ුවත් ඒ අයගෙන් අපිට ඒ තරම් සෙනෙහසක් ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට මේ කරුණ බුදුරජාණන් වහන්සේ විතරයි මම ගැන මම ගැන දන්නේ. ආන් ඒ නිසායි මට බොහෝ දෙනා ප්‍රිය කරන්නේ මන්ද කියන කාරණාවත් මම දන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මොහු සංසාරයේ මෙන්න මේ මේ විදිහේ කුසල කර්ම කරලා තියෙන නිසා මොහුට මිනිස්සුන්ගෙන් ප්‍රිය වැඩි, මොහු මිනිස්සු නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරනවා කියන එක දන්නේ භාග්‍යතුන් වහන්සේ පමණයි. එහෙමනම් මේ දෙවනි තථාගත බලයේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ඥානය පුජ්‍යලයාගේ උපත පිළිබඳව පැවැත්ම පිළිබඳව 16 ආකාරයකින් පැහැදිලි කරලා තියෙන ආකාරය පිළිබඳව කරුණු කීපයක් අපි මේ මොහොතේ සාකච්ඡා කළේ ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි අද මේ දේශනා මාලාවේ හතරවෙනි දේශනාව මේ විදිහට නිමා කරමු ඉතුරු කාරණා ටික ඊළඟ දේශනා කීපයක සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා මේ කරුණු ටික තම තමන් පිළිබඳව දැනගන්න අවබෝධ කරන්නේ ලෝකයා ශ්‍රවණය කරලා තම තමන් පිළිබඳව යම් තීරණයකටයයි. මට සමාජයේ සලකන්නේ මේ විදිහටයි. අපිට සමාජයේ මේ විදිහට සලකනවා. එහෙනම් මම සංසාරී කරගත්ත කුසලයන් අකුසලයන් විපාක දෙමින් පවතිනවා කියන කාරණාව දැනගෙන මේ පවතින ජීවිතෙන් මා වැඩියෙන් අකුසල් වලට වඩා කුසල්ම රැස් කරගත යුතුයි. දුගතිගාමී වුණොත්, නිරේගාමී වුණොත් මට බොහෝ දීර්ඝ කාලයන් දුක් විඳින්න සිද්ධ වේවි. ඒ නිසා දුගතියක නොයා සසර කරගත් කුසල කර්මයන්ගේ විපාක ලැබමින්ම වහවහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති භයානක ගොරබිරන් සංසාර සාගරයෙන් එතරට යන්නේ මගේ මේ පැවැත්ම පිළිබඳව උන්වහන්සේ දැනගෙන කරපු දේශනාවෙන් මා ජීවිතයේ පෝෂණය කරගත යුතුයි කියන අදිෂ්ඨානය ඇති කරගන්න සියලු දෙනාටම අවස්ථාව උදා කර දෙන්න එක මඟ පෙන්වීම එක දායකත්වයක් මේ පින්නතුන් ධර්මයෙන් රැස් කරගත්ත කුසල ස්කන්ධය බොහොමයි. අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක